අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මම කනකාට ප්‍රකාශ කරනවා ඊයේ මම හිතුවේ කාලතරණ වෙනස් කරාට පහුවෙලා එන්න පුළුවන් වෙයි කියලා එතකොට අපිට බණයි ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා නමුත් වැඩ එතෙන්දි පැය පහමාරක පමාවක් සිද්ධ වුණා ඒ නිසා එතන වැඩි නම් සිද්ධ වුණා වැඩමුළුව සම්බන්ධව ඉතින් පමාවක් වෙලා තියෙන එක වළක්ව ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සුජිත් චුබය වෙලාවේ පරණ බණක් අහන්න සකස් කරලා දුන්නයි කියලා. ඉතින් ඒ නිසා මම අද ටිකක් කලිමුත් පටන් අරගත්තා. ඒ වගේම අදත් තියෙනවා අපිට දෙකට වෙන වැඩක් ඉදිලා. ඒ නිසා අපිට මේ පැය සාකච්ඡා පැයට සීමා කරන්න වෙනවා. ඒක මේ ඊයේ වෙච්ච කාලසටහන වෙනස් වීම නිසා මම කරන කෙටි හඳුන්වා දීමක්. තවදුරටත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලට සමන් දෙමු. අවසරයි ස්වාමින් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෙපා නැමද අවසර පතමි. පරියංකේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. එහිදී උදරයේ එසවීම හැකිලිම මොහතකින් ඉහළට යන යනවා. එය හැකිලිම අවස්ථාවේ කියා නොවැටහි. උදරයේ ඉහළට පපුව උගුර දක්වා ඊටා තදින් පටියක් ආකාරයට දැනේ. එවිට පපුවට වෙහෙසක් දැනේ. තද ගතියක් දැනේ. එකම පටියක් ලෙසය එය දැනෙන්නේ. තවත් පරියංකයේදී පිම්බීම තදින් කෙටිවත් හැකිලෙන විට මුළු ශරීරයේම තදින් හකුලනවා ගෙන යන අයුරුත් දැනේ. ඒ වේලාවටද අපහසුාවක් දැනේ. සක්මනේදී වම් පාදයේ තබන විට වම කියාද දකුණු පාදයේ තබන විට දකුණු යයිද අරමුණ ලෙස ගනිමි. එක වේලාවකදී වම් කකුල පොළවේ තබන විට ශරීරය පහත් වෙයි. දකුණු කකුල තබන විට ශරීරය එසවෙන බව මනාව පෙනේ. මේ සියල්ල ඉදිරියේ තීන මිද්දය කියන කෙලෙස් වලින් සහ සිතුවිලි වලින්ද පෙළෙමි. උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව චිරජීවනය සැලසේවා. මේ භවයේදීම උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු මේක අර මුලින් කියලා තියෙන විදිහට පිම්බෙන වෙලාවේදී අකුණන වෙලාවේ හැකිලෙන වෙලාවේදී දැනෙන ඒ වෙහෙස කරගතියක් නැත්නම් ආයාස කරගතිය අවසානයේ සඳහන් කරලා තියෙනවා සක්මන් කරනකොටත් හිතවිලි වලින් නිදිමතෙන් පෙළෙන ගතියක් තියෙනවා කියලා. එතන මේ වෙහෙස කරගතිය සහ මේ පෙළෙන ගතිය කියලා පාවිච්චි කරන මේ தત્ත්වයේ සතියට බාධාවක් විදිහට පෙනී හිටින්නේ නැත්නම් සතියට සාධක සතිය නිසා ඇතිවෙච්ච සාධකයක් වශයෙන්ද පෙනී හිටින්නේ කියලා ඒ රචනාව ලියපෙන්න කැමැතිද තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ සතියට බාධාවක් නැහැ කියලා හිතෙන හැම මොහොතකම මම මේ අවස්ථාවේ ඉන්නවා කියලා දැනෙනවා. සමහර වෙලාවට සිතිවිලි වලින් ගොඩක් දුර ගියාට පස්සේ තමයි ආපහු අර නියම අරමුණට එන්නේ. මම අහන්නේ ඒක හරි. ඕක හොඳයි. ඔය තියෙන්නේ මම අහන්නේ වෙනම ප්‍රශ්නයක්. ආස පිම්බෙන වෙලාවදී ඇති වෙන ඒ තද ගතිය, වේස කර ගතියක්, හැකිලෙන වෙලාවදී ගතියක්. ඊට පස්සේ හිතවිලි එනවා, නිින්ද එනවා. එතකොටත් අසහනකාරී ගතියක් තියෙනවා. මේ අසහනේ සහ වේස සතිය නිසා ඇති වෙච්ච සාධක කාරණාවක් විදිහට දකින්න නැත්නම් සතියට බාධා කරන බාධක කාරණාවක් විදිහට දකින්න. සමහර වෙලාවට බාධාවක් වෙනවා. සමහර වෙලාවට බාධාවක් වෙනවා කියන්නේ සමහර ලාවට මේ වෙහෙස තිබුණත් මේක සතිය නිසා ඇතිවෙච්ච බව දන්නේ. එතකොට එහෙමනම් ওই වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ පළවෙනි වාක්‍ය දෙක කියවන්න ඔක ආයසරයක්. පළවෙනි වාක්‍ය දෙක වාක්‍ය දෙකක්ද මන් දන්න මං අල්ලගත්ත වාක්‍ය දෙක. පර්යංකයේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. එහිදී උදරයේ එසවීම හැකිලිම මොහතකින් ඉහළට යන යනවා. එය හැකිලිම අවස්ථාවේ කියා නොවැටහි. තව යන්න තව කියන්න. උදරයේ ඉහළට පපුව උගුර දක්වා ඊතා තදින් පටියක් ආකාරයට දැනේ. එවිට පපුවට වෙහෙසක් දැනේ. ඔව් එතන වෙහෙස කියලා පාවිච්චි කරනවා. මේ වෙහෙසට තමයි නැත්නම් අපි මේ කීයට මේ වෙහෙසට කියනවනම් මේ දුක්ඛ සත්‍යය කියලා මේ දැන් මේ දුක්ඛ සත්‍ය නියෝජනය වෙනවා ආස්වාද ප්‍රසවාස වෙනදවක දැනෙන්නේ නැහැ සතිය පිළිගන්න නැතුව ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම කරාට දැනෙන්නේ නැහැ අපිට දැන් ආනාපාන පිම්බීම හැකිලිම කරනකොට මේ සතියෙන් මේ වෙහෙසක් පීටිගාන ගතියක් ආයස කර ගතියක් එහෙම නැත්නම් දරතයක් කියලා පාවිච්චි කරනවා මේ දැනෙන ගතිය නිසා මට සතිය තියෙනවා කියලාද හිතෙන්නේ නැත්නම් සතියට බාධා කරන ගතියක්ද කියන එකයි මම මේ කට උත්තරින් ඉල්ලන්නේ. ඔව් එහෙමනම් ඔයිට වැඩි ආදරෙන් කියන්න බෑ අප්පයිකට. නේ? වෙහෙසයි අනම්මන කියලා. ඉතින් ආයේ එන එකක් නෑ ගෙදෙට්ටවත්. ඒ නිසා ඒක නිකන් ප්‍රේමෙන් ආදරෙන් කරුණාවෙන් දැනීමක් හරි මොනවාරි කියලා වචනයක් දාගන්නවා. නමුත් ඒක ඒක දැක්කත් තිබ්බනම් ඒක ලොකු ජයග්‍රහණයක්. අපිට වෙන්න මේවා පේන්නේ. අපි අරේ බලනවා, මෙහෙ බලනවා, ඈත මෑත බල බල ඉන්නවා. මේ හුස්ම ගැනීම පවා සුවාසය කියලා තියෙන. මේක මහා ධර්තයක්. ඒකම බල බල ඉන්නවනම් බෙහෙසක් තමයි. හැබැයි කෙලෙස් නැහැ. වර්තමාන වශයෙන් ඒක බල බල ඉන්න කෙලෙස් නැහැ. ඒ නිසා සසවචනසේ කියනවා මේක මහණෙනි ධර්තයක් කියලා. මේ පොට්ටපාය සූත්‍රයේ සඳහන් මේක දරසයයි. ඊට පස්සේ පරිච්ඡේදය පටන් ගන්න නමුත් දරසයක් කියන්නේ එපා. උඩ ප්‍රමෝදයක් කියපන්, උඩ ප්‍රීතිය කියපන්, උඩ සති සම්පජඤ්ඤය කියපන්, උඩ පස්සද්ධිය කියපන්, උඩ සුඛය කියපන් කියන්නේ. එදාට නිවන් දැකලා. මේ දරතේ වෙහෙස පීඩාව කියන එකට මේක පස්සද්ධියක් කියලා. නෑ ප්‍රමෝදයක් කියලා. තරුණ ප්‍රීතියක් කියලා. මේක ප්‍රීතියක් කියලා. මේක සති සම්පජඤ්ඤය කියලා. මේක පස්සද්ධිය කියලා. මේක සතිය කියලා දන්නවනම් අපි භාවනා කරපු නිසා නිතරම පෙළෙන බව දන්නවා. එහෙමනම් අපි ගත කරන්නේ දුක්ඛ සත්‍යයත් එක්කයි. එතකොට මේ ඒක වෙහෙසයි. හැබැයි අලුතෙන් කර්ම රැසෙන්නේ නැහැ. තේරුණාද? එනිසා හෙටත් ඕකම ලියන්න ඕනේ. ওই විදිහටම කරලා ලියන්න හැබැයි නපුරු කටුක වචන පාවිච්චි කරන්නේ නැතුව හැබැයි මගෙත් වෙලා තියෙන්නේ මයි ළඟ තියෙන මහා නපුරු කටුක වචන. ඒකට කමන්නේ මෑණියන්න ගැලපෙන්නේ නැහැ. මන්න ඒවා කියලා කියලා මට දැයි ගානක් නැහැ. ඒ නිසා අනිත් දවසේ වෙහෙස කියන වචනේ දාන්න නැතුව කියවෙනකොටම මේ වෙහෙස හෝ මේ දැනීම තසතියට සාධක කියන වෙන විදියට රචනෙ ලියන්න පුරුදු වුණාට පස්සේ ජීවිතේදී ඒ විදියට බලන්න එදා ඉඳලා දුක් කරදර එන්නේ අපි ගාවට. ඔට්ටුයිද? මොකද? ඔට්ටුයි. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ උඩුතල මත ක්‍රියාත්මක වෙද්දී එම ස්ථානයේ කම්පන චංචල උණුසුම් ගති හසු වේ. නාසය මතට සිත විශේෂ ගමන් කිරීමක් නැත. උඩුතොලම විශේෂ වී භාවනාව සිදුවේ. එහිම භාවනාව සිදුවීම පමණක් යෝග්‍යයි සිතමි. මෙය නිවැරදිද? ආහාර ගැනීමේදී ඇතිවන සතිය තුල ප්‍රත්‍ය සම්නිසහිත ප්‍රත්‍ය සම්නිස්ෘත සම්නිස්ෘත සීලය ශේෂ්ඨ අවස්ථාවකට යන්නේද? තවද එම ආහාර සැපෙන අයුරු කෙල මිශ්‍රවන අයුරු රසයයි ක්ලේශ මතුවන අයුරු දැකීම හැර ආහාරය තුල වෙනත් ලෙස සතිය පිහිටවීමක් ඇද්ද? තෙරුවන් සරණයි. නෑ, ඇත්තටම Tamande මේ වෙනදට වැඩිය විස්තර වශයෙන් බලනකොට ඒක දින මුළු ලෝකයක්ම ආහාර ගැනීම තුළ සතිමත් වෙනකොට ඒක ප්‍රත්‍ය සංනිච්ඡස සීලය කියලා සරුවචන්සේ සඳහන් කරනවා නැත්නම් අපි හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ කියලා මලක කවියේ තියෙන්නේ මේ පෙරේතයෝ ටිකක් කැම මේසයක් වටේ ඉඳගෙන නරක ගිජු දාන ගමන් මලකුත් තියාගෙන ඉන්නවා ඉස්සරහට. ඉතින් මලත් සාප කරනවා මේ වගේ හිස් මිනිසුන්ගේ කුස්පුරෝණ බස් දොඩවන මේස සරසන්ට නෙවෙයි මං ආවේ කියලා. ඒ වුණාට ගන්න ගන්න පිටක් පාස සතියෙන් සම්පජඤ්ඤය ගන්නකොට ඒක විශාල තොරතුරු ලගයක් ලැබෙනවා. මේක ඉවරයක් නෑ තාම. ඉදිරියටම යන්න ඕනේ. සරුවචනාංශයට පිලුණු වෙච්චි රොටි කෑල්ලක් තිබ්බත් දිවේ 80ක් රසනහර පිනා යනවලු. ඒ මුළු සම්පූර්ණ ඕජාව ශරීරේ උරා ගන්න පුළුවන්. ඒ නිසා රස රස සංවේදී නමුත් රස රාග සංවේදී නැහැ. සර්වචන්නාංශි මහණෙනි රස සංවේදී. නමුත් රස රාග සංවේදී නැහැ. ඒ ධර්මතම බත් කන ගමන් දන්නවා මේ බතේ රසේ දන්නවා. 100%ක්ම දන්නවා. හැබැයි ඒකේ රාගයක් නැති බවක් දන්නවා. එතකොට තමයි බත අපට දිරවන්නේ. ඒ නිසා මේ පාර හරි හොඳයි. ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රය උඩුතොලේ කියලා කවුරක් කියලා නැහැ වැටෙන තැන බලන්න. දාහනේ ගන්න වෙලාවේ තමයි තේරෙනවා වෙන්දට වැඩි අවධානය වැඩි කියලා තවත් වැඩි කරන්න පුළුවන් කියලා දියුරු කරගෙන යන්නේ. එතකොට මේවා මේ ඉදිරි ගමනට පොඩි මගසලකුණු සහ පෙරමග ලකුණු මිස ඔය සමස්තේ නෙවෙයි තව ගොඩාක් ඉදිරියට යන්න තියෙන. හැබැයි ආරම්භය හොඳයි කියලා කියදැයි. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් දෙන ලද උපදේශ පරිදි පැය 24 පුරාම කම්පන ස්වභාවය තුල සතිය පැවැත්වීමට උත්සාහ ගතිමි. පර්යංකයේදී සක්මනේදී පමණක් නොවේ අනෙකුත් ඉරියව්වලදීද අරමුණු කළහොත් කම්පන ස්වභාවය දැකගත හැකිය. නිච්චල ඉරියව්වලදීට වඩා ඊතා සියුම් විදුලි ධාරාවක්සේ මේ කම්පන ස්වභාවය චංචල ඉරියව්වලදී දැනෙන අතර ශබ්ද වේදනා සිතුවිලි නිසා උපදින කම්පන තරංග දැක ගැනීමේ කැමැත්තෙන් ඒවා සොයමින් සිත හැසිරේ. අද එක් පරියන්කයකදී නිදිමත ඇතිවීමෙන් කිසි විට කීප විටක් හිස කඩා වැටි ගැස්සී අවදි වෙමින් තිබී වර එක ෂණිකවම උපන් රාගසිතක් නිසා ශරීරයේ පුරාම කම්පන වේගයක් දිව ගිය අතර මේ නිසා තිබූ නිදිමත සම්පූර්ණයෙන්ම පහ වී ගොස් සිත අවදි විය. රාගය නිසා හෝ උපන් අවදි භවෙන් ප්‍රයෝජනගත යුතුයයි සිතා කම්පන ස්වභාවයට සිත යොමු කළෙමි. ඊටාම ශක්තිමත් ලෙස සතිය එය අරමුණු කළ අතර සමහර විටක පිම්බීම හැකිලීමේද එයට සමගාමීව දැනිනි. රාගසිතද වරින් වර හිස ඔසවමින් පැමිණීමට උත්සාහ කළද ඒ ඔස්සේ සිත නොයවා සිටීමට වග බලා ගතිමි. ඒ අතර පාදයේ සියුම් වේදනාවක්ද අරමුණු වූ අතර මේ සියල්ල වෙතම සතිය වේගවත්ව පවත්වමින් තිබූ අතර හෘද ස්පන්දනය වේගවත් වී තිබුණි. කතරම් කතරම් විපරිතත්වයන් සිදු වුවත් අසතියට ඉඩ නොදී පැවැත් වූ මේ සතිමත් බව පුදුමාකාර වේගවත් බවක් ගෙන තිබුණි. ඊයේ දහවල් දාණයෙන් පසු එලෙසම සාධක වෙනස් වීමින් සැබවින්ම වැඩෙන සිතට බාධාවක් වන බව අද්දුටු වෙමි. සිත කිසිදු ප්‍රාණවත් බවක් නොමැතිව අන්දමන්ද වී තිබුණු අතර කම්මැලි බවක්ද ඇතිවිනි. එහෙත් සතිය තිබූ බවට විශ්වාසයක් ඇති අතර පුහුණුවද කඩා නොකළ කඩ නොකලෙමි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. يعني මං පිට ගියාට ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්න නැහැ භාවනා කරනවා. මේ දැන් දන්නවනේ මම අද එන්නෙත් නැහැ. ඔච්චරයි තියෙන්නේ. අයින් වයින් කළා තිබ්බට පස්සේ බොනික යන්නේ එකයි තියෙන්නේ. කොහේ යනවද මොනවා වෙනවද දන්නේ නැහැ. හැබැයි සතියෙන් යනවනම් තේරෙනවා. අසතිය කියන එකක් තේරෙනවා. ඊට පස්සේ මේ භාවනාව කියලා ඉරියව්වක්, භාවනා කියලා වෙලාවක්, භාවනා කියලා අතවල් තැන බලන්න ඕනේ. කොහොම හරි කාලේ සහ දේශයේ පරිබාහිරව ලෝකේ තියෙන ශක්ති සංස්ථිතියක් ඒ ශක්තිය මා තුල තියෙන එක තමයි අපි ඔය කම්පන චංචල වශයෙන් තේරුම් අරගන්නේ. හැබැයි ශක්තිය දන්නේ මේ වැඩ කරන්නේ පණ ඇති ශරීරෙක කියලා. ඒ ශක්තිය දන්නේ නැහැ මේ වැඩ කරන්නේ ගෑනු ශරීරයකද පිරිමි ශරීරයකද කියලා. ඒ ශක්තිය දන්නේ නැහැ මේක විඳින මිනිහා මේක සැපට ගන්නවද දුකට ගන්නවද කියලා. ඒක ධර්මතාව. කොයි වෙලාවක හරි මේක මේ පරතෝ සංකල්පේ මේ ශක්තිය ඉතියා දැක්කනම් හොඳට පේනවා හැම කෙනෙක් ගාම තියෙන මේ එකම එකම කඩෙන් ගත්ත සෙල්ලම් බඩු ටිකක් විතරයි. ඔක්කොම ගාතේන එකම ශක්තිය. ඒ නිසා මේවට මේ රූප ශක්තිය, මේ ශබ්ද ශක්තිය, මේ ගන්ධ ශක්තිය, රස ශක්තිය කියලා තමයි අපි මේ කතන්දර ගොතන්නේ. නැන්දේ ශක්ති බවට, කම්පන චංචල බවට ක්ෂීණ මේ රාගවචිතපත් වෙච්චහම ඒකේ මූල තත්ත්වයටපත් වුණාට පස්සේ පේනවා පැය 24 මේක තියෙනවා. මේකට අවදි තාක්කල් විචිත්‍රත්වයක් නැහැ, සුන්දර ගතියක් නැහැ. හැබැයි සතිය තියෙන නිසා බුදුහාමුදුරෝ කියන මේකට ප්‍රමෝදයක් ඇති කරගන්නයි කියන්නේ. කම්මැලි කියන්න එපා, නිරසයි කියන්න එපා, නිදිමතයි කියන්න එපා, බයයි කියන්න එපා, චකිත වෙනවා කියන්න එපා. යන්තම් සතිය නිසා මම මේ ගොජේ දැක්කා, සන්තතිය දැක්කා. ඒ ඒ සන්තතිය දැකීමේ ප්‍රමෝදයේ තියෙන මනුස්සයාට මොන්නම කරදරයක් කරලවත් වට්ටලාවත් කකුල් මාට්ටුවක් දාලවත් වට්ටන්න බෑ. එයා ඉන්නේ නිතරම මේ කම්පණ මේ කියනවා ඊට පස්සේ මේක බෝ වෙන්න පටන් ගන්නවා. ඒ කම්පන වේගය යන දන්න කෙනා ළඟට යනකොට අනික් කටටත් ඒක සංක්‍රමණික රෝගයක් බාටපත් වෙනවා. එතෙන් එන්නත මේ ඔය ඔය මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ වැටෙන වැටහෙන ඒ කම්පන චංචල නැත්නම් ශක්ති ඉරියව්වෙන් පරිබාහිරව වේලාවෙන් පරිබාහිරව තැනෙන් පරිබාහිරව අත්දැකීමෙන් ඉන්නා තාකල් හිත පිවිතුරු වෙනවා කියලා විශ්වාසයෙන් ඒක ඉදිරියට යන්න එහෙම නැත්නම් දස දිශාවෙම පැතිරෙන විදිහට ලුණු කැටයක් මහ මුදට දාලා දැම්මට පස්සේ ඒක දිය වෙලා කියලා කියලා හිතනකො අන්න ඒ වගේ මේ ශක්ති විශේෂ තමන්ගේ ශක්තිය ටිකක් දිය වුණාට පස්සේ අර ලුණු කැටය කොහෙ ගියාද කියලා හොයන්න බෑ වගේ තමයි තේරෙන පටන් අරගනි අපි ඉන්නේ මේ ශක්ති සාගරයක මේ මම කියාගත්තොත් තමයි ඇතුළයි පිටයි හොඳයි නරකයි ප්‍රශ්නේ ඉන්නේ ආන්නේ මේ භාෂාව පුරුදු කරන්නයි ඔය කතාව ශක්ති විශයක් වශයෙන් කම්පන විශයක් වශයෙන් එන්න පටන් අරගන්න මේකට බය නැතුව අනුග්‍රහකරන කියන එකයි කෙටියෙන් කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළමි. එහි නිරීක්ෂණ බොහෝ ඇතත් දැනට පවතින ගැටලුව පමණක් ඉදිරිපත් කරමි. පිම්බීමේ හැකිලිමේ નિરાයාසයෙන් හඳුනා ගනිමි. ඒ සැනින් එහි නිදහස් ක්‍රියාවලියට බාධාවක් ලෙසින් උඩුකයෙහි කෙළවර තෙරපුමක් ඇතිවේ. එම තෙරපුමේ දැනීම ඉකිලි දෙක ඔස්සේ හා කලවා දෙකේ ඉදිරියට විහිදී යයි. මෙම දැනීම උදරයේ චලනයේ රිද්මයට සමානය. එමෙන්ම බොහෝ විට උදරයේ චලනයට වඩා ප්‍රකටයි. එම දැනීම මෙනෙහි කළෙමි. අඩු වී සියුම් වේ. එවිට උදරයේ චලනයේ තර්මක් ප්‍රකට වේ. නැවත පිම්බීම හැකිලිම මෙනෙහි කළ විට යලිත් පෙර දැනීම මතුවේ. මෙය පැය පුරාම සිදුවේ. සිත පිට යන අවස්ථා අඩුය. මෙම දැනීම මෙනෙහි කරන නිසාත් එය නිතර පවතින නිසාත් මෙය පර්යංකේ නැගිට සාමාන්‍ය අවස්ථාවලදීද දැනේ. එනම් පිම්බීම හැකිලිම අනෙක් අවස්ථාවලදීද සිදුවෙන බව වැටහි. ඇතැම් විට භාවනාවට බාධාවක් ලෙස ඉදිරිපත් වූ කායික ආබාධයක් දැයි සැක සහිතයි. ගෞරවයෙන් පිළිතුරක් ඉල්ලා සිටිමි. සක්මන ඔසවන විට ඒ බව දකිමි. එහිදී පාදයේ අගපමණක් ඇඟිලි නිරීක්ෂණය වේ. පොළවට තෙරපුමක් ඇති කරයි. යන යවන විට පාදයේ බර සැහැල්ලු බව පෙනේ. තබන විට මුල මැද අග දකිමි. සීත ඌෂ්ණ රළු සියුම් ස්වභාවයක් අත්දකිමි. ඇතැම් විට සක්මන નિરાයාසයෙන් සිදුවේ. ශාන්තයි. සක්මනේදී ඇතැම් විට කඩින් කඩ තුන් වතාවක් පමණ සිත පිටයයි. සැනින් සැනින් ගත හැක. ඇතැම් විට සතියෙන් මෙහා කෙලවර සිට එහා කෙලවරට හැරී පියවර දෙක තුනක් යන තුරුත් සතිය පිහිටයි. රාත්‍රියේදී හෝ වෙහෙසටපත් වූ විට කය සමබර කරගත නොහැක. අත් පහලට දමා සක්මන් කිරීම පහසුයි. සුදුසු දැයි නොදනිමි. අරමුණ අරමුණෙහි ගිලී සතිය සමග විමසුන් නවතා යෙදීමට මඟ පෙන්වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවිතය ලැබේවා. අපි ওই තියෙන ওই කතන්දර ඔක්කොම අයින් කළා ඒ කම්පන වේගය තමයි ප්‍රාග්ගවසිය, නික්ලේශී අවධිය, ප්‍රභාවය කියලා තේරුම් අරගෙන කටයුතු කරොත් ඉස්සලා කිව්වා වගේ ඉරියව්වෙන් වෙලාවෙන් තැනින් පරිබාහිරව මේක වැටෙනවා. මේක තමයි අපි නිවාස අපි හැබෑ නිවහන. මේ තමයි අපේ ප්‍රകൃතිය. නමුත් අපි ඒක දැන් අමතක වෙලාද කියනවා කොච්චර හරි එතෙන් ගියාට පස්සේ හිතනවා මේක ලෙඩක්ද කියලා. ඒ තරම් අපි විකෘති වෙලා ගත කරන්නේ. ප්‍රകൃතියට ගියා නම් තියෙන්නේ ඔය ඔය ශක්ති ටික තමයි. ඒක හොඳටම දන්න මේ පරියන්කෙන් ඇවිල්ලා තියෙන සතියෙන් ඇවිල්ලා තියෙන ප්‍රයත්නෙන් කියලා. ඒකට අපේ හිත තාමත් මේකට මූණට කියලා ගන්න. මේක ලෙඩක්ද දන්නේ නැහැ. භාවනාවට බාධාවත්ද දන්නේ කියලා මේ අරකට හැඳි මිටෙන්මයි බෙදන්නේ හැන්දෙන් බෙදන්නේ කවදද මේ වෙනස වෙන්නේ එතකන් යෝගාවචරයට සුතවත් ආර්ය ශාවකෙක් කියලා කියන්න බෑ. එයාට මේ පේන කම්පන වේගය පේන්නේ බාධාවකට. ඒ නැත්තම් කෙනහිල්ලට. ඒ නැත්තම් අරි ආදුවට. එතෙන් හිතනවා මේක ලෙඩක්ද දන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අරක දිහා බලන්නෙම මේ ගැරන්ටි එක ගෙට ආවට පස්සේ බලනවා වගේ. ඒ නැත්තම් වමන ගොඩක් දිහා බලනවා වගේ. කවදා හරි මේක තමයි නික්ලේශී බව මේක තමයි නිර්මල ශක්තිය මේක තමයි ප්‍රාග්ගවදිය මේක තමයි ප්‍රභවය කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් භාවනා නොකරත් උපදින වෙලාවෙ ඉඳලා ඕක තිබිලා තියෙනවා මරණය පස්සෙත් ඕක නැති ඕක නැති වෙන්නේ කවදද අපිට පුළුවන් වෙන්නේ මේක ප්‍රകൃතිය නිරෝගී තන කියලා තේරුම් ගන්න. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට වෙයිද, භාවනා කරනකොට වෙයිද, බණහනකොට වෙයිද කියන්න බෑ. ජීසාන්නේකට සාදරින් නිතර බණහන් නිතර කමඩහන් සුද්ධ කරන නිතර භාවනා කරන්න. එතකොට කවදා හෝ මේ ගෙතේන අමුත්තා හතුරෙක් විදිහට සලකන එකක් නැහැ. ආදුනිකයි පළමුව පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඇවිදිනවා යන සිහියෙන්ද වම දකුණ වශයෙන්ද සතිය පැවැත්තුවා. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් ටික වේලාවක් සතිය පැවැත්තුවා. දන හිස නැමෙන දිගහැරෙන ආකාරයේද වැලි අඩු වැඩි නැද්ද දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ විනාඩි 5කට පමණ පසු උතුරන වතුර හැලියක් බුබුලු දමනවා මෙන් සිතුවිලි ගලා එන්න පටන් ගත්තේය. නැවතත් මම අරමුණට සිත ගන්නවා. නැවතත් සිතුවිලි එනවා. මේ ආකාරයට විනාඩි 30ක් පමණ සිදුවිය. ඒ සියලුම සිතුවිලි සාමාන්‍ය ආකාරයේ අතීත අනාගත සිතුවිලිය. ස්වාමින් වහන්සේ, ඒ සිතුවිලි කෙරෙහි මගේ සිතේ කිසිම ද්වේෂයක් ඇති නොවිය. එයට හේතුව ඒවා භාවනාවේ දියුණුව සඳහා ඇතුළත ඇති කෙලෙස් පිටාර ගලා යාමක් බව ඔබ වහන්සේගේ දේශනා තුලින් අසා ඇති නිසාය. පින්වත් ස්වාමින් වහන්සේ, ඉන්පසු නැවතත් අරමුණට සිත යොමා යෝමාන සක්මන කරද්දී ඇස්වලට ක්ලාන්ත ගතියක් වාගේ මද වශයෙන් දැනි එයත් අතුරු දහන් වී කයත් සැහැල්ලු වී ඉබේ සිදුවන සක්මන දෙස සිත පිටත සිට බලන්නෙකුසේ බලා සිටියා සම්පූර්ණ සක්මන කාලය පැය 1යි කාලක් පමණ විය ආනාපාන භාවනාවේදී වාඩි වී සිටින ඉරියව්වට සිත යොමත් දීම ආස්වාස ප්‍රස්වාස දැනුණා වාර 4ක් පමණ දකුණු නාස්කුවරයේ ගොඩක් ඇතුළට ස්පර්ශවන බව දැනුණා. ඉන්පසු සියුම් ලෙසත් කෙටි ලෙසත් දැනෙනවත් සමගම වේගයක් වේගයක් කැරකි කැරකි ඉහළට ඇදෙනවා දැනුණා. වරින් වර නතර වෙවි තිරස් අතට පැද්දි පැද්දි නැවත නැවතත් ඉහළට ඇදී ගියා. ටික වේලාවකට පසු බෙල්ලට පහලින් කොන්දේ වම් පැත්තෙන් නලියනවා මෙන් මද වශයෙන් දැනුණා. නැවතත් ඉහළ ඇදී ඉහළට ඇදී ගියා. හුස්ම රැල්ල දෙස වරින් වර බලද්දී දැනෙනා නොදැනෙනා ලෙස ස්පර්ශවන බව දැනුණා. මෙසේ පැයක් සිටියා. බාහිර වැඩ කටයුතු කරන අවස්ථාවලදී වෙනදාට වඩා සිතුවිලි ආවා. සතිය පවත්වන්න දිගටම උත්සාහ කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුව සඳහා උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ අත්භවයේම සසර දුක් ගිනි වලින් මිදේවා. තෙරුවන් සරණයි. උපදේශ වලටත් වැඩිය මේක විග්‍රහ කරනකොට කියන්න තියෙන්නේ හිතවිලි කරදරයක් කියලා හිතුවොත් කරදරයක් දුකක් කෙලෙස් ඇතිවීම. හිතවිලි කරදරයක් නෙවෙයි කියලා හිතුවොත් කරදරයක් නෙවෙයි. ඊට පස්සේ හිතවිලි ඇවිල්ලා යයි. ඔය තියෙන කෙලස් ටික අයින් වෙලා යනවනේ කියලා. ඒ නිසා මේ අපිට කවුරු බැන්නත් අනේ බොහොම හොඳයි කර්මයක් ගෙවිලා යනවා කියලා ගත්තොත් ඒ ඒ බැනුම හරීම මිහිරියාවට යනවා. ඒ වගේ මේ මනසටත් කියන්න ඕන දේ නොකියම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අප වෙත පැමිණෙන දේවල් වලට කඩා පැන්නොත් ප්‍රතික්‍රියා කරොත් කෙලස් වෙනවා. ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒව නිකම්ම නිකම් මේ උදාහරණයක් වශයෙන් කියනවා මේ තොටියෙක් හැන්දකොරේ මිනිහා ඒකට කොටේ ඉඳලා මේකට කොට හොඳට රාකට්ටක් එම ගහලා ඒ තොටිය සින්දුවක් කියාගෙන මේකටට ඔරුව පදිනවා. ගෙදර එන ගම. හොඳටම මන්දාරම්. හොඳටම ගොම්මනේ. ඒකට ඇවිල්ලා අර අර සින්දුවක් කියන තොටියගේ එක පාට ඔරුවක් හැප්පෙනවා. ඉතින් මේ මිනිස්සුගේ දන්න භාෂාවේ pāli සංස්කෘත ටිකක් කෑ ගහලා කවුද යකෝ මගේ ඔරුව හැප්පුණේ කියලා බලනකොට ඒ පැත්තෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් දැන් ගොම්මනේ මිනිහා කරන දේ ආපෞරුව පැල්ලෙලා අර ඔරුව ගාවට යනවා. ඒක ගණන් ගන්න නැතුව යනවා. ලඟ වෙලා බලනකොට ඒක උඩහින් තොටුපළකේ විසි කරපු එකක් තොටු කා ඔරුකාරයක් නැති විසි කරපු ඔරුවක්. ඉතින් මේ මනසට බැනපු වෙලාවේ කවුරු හරි බැන්නා නම් ගැතුම. දැන් ඒකේ ඒ ඔරුවේ කවුරක්වත් නැහැ. ඒක පරණ දිරච්ච ඔරුවක්. ඉතින් මේ මනසට තේරෙනවා මං හයියෙන් කුණු හරුපෙන් බැන්නට ඒ පැත්තෙන් කවුරු හරි බැන්නේ නැත්තම් ඉවරයි රණ්ඩුවත් ඉවරයි. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචන. ආ වේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. ඒක මේ එනේ හිචිලෝට කඩාපනින්න උදේ ඉඳලා හැන්ද වෙනකන් නඩු කියයි. ලබනාත් පිටත් එකතු වෙනවා. ওই හිතවිලි එන්නේ උගේ වතේ, යන්නේ උගේ මතේ, මගේ මොකෝ කියලා ඉන්න පුදුම සතුටක් එනවා. මොක්කහා ආවත් Taman වෙතට නින්දක් ආවත්, අසද්දයක් ආවත්, කැස්සක් ආවත්, හිතවිල්ලක් ආවත් මේ කඩාපහින මගේ තියෙන නොකෑමන දහබදුරා පට්ටු බඳුරු ගතිය මිස ඒ වගේ කෙලෙස් නැහැ. ඒ නිසා සද්ද වෙනකොටත් හොඳට hina වෙන්න අම්මේ වෙනදරම් මං හරියට කේන්ති ගන්නවා අද නැහෙනේ කියලා සද්දෙන් කරදරයක් එන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන මනුස්සයා වාහනයක ෂොකප්සෝබරේ වගේ වාහනයක වලකට වැටුණට ෂොකප්සෝබරේ ඒ තියෙන ෂොක්ස් ටික ඔක්කොම අරගන්නවා තික්ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත් එක එක නැති එක එක දේවල් අල්ලන ගැටෙනවනේ අපි. ඒ ගැටෙන ඕනම දෙයක් ගැටීම මතින් කෙලෙස ඇති වෙනා මිසක් නොගැටි ඉන්න මනුස්සයාට මොකක්වත් ලදින්නේ නැහැ. ඉතින් මේක අපි එකකින් අල්ලගත්තට පස්සේ පුරුදු කරන්න ඕනේ. හැබැයි නෝන්ජලෙක් වගේ පේන. පිටකට්ටිය කියනවා ඉතින් බීරියලියට වේනා ගායනා කරෝගේ මොනවත් කියවට අහන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ මේ ලෝකයාගේ එන දේවල් ඔක්කොම ගණන් ගන්න ගියොත් අපේ පැත්තේ කතාවක් තියෙනවා හිතෝ නම්මන්නේ හැමදාම බඩින් කියන. ඌව ගණන් කරගෙන යන්න බෑ. හැම කෙනාම එක එක ආර්දනා කරනවා. අර Tamanට කරන්න පුළුවන් හරි ගියාරව නැහැ වුණා වගේ, නොදැක්කා වගේ, නොදැනුණා වගේ යන්න පටන් අරගත්තාම හුලඟක්වත් වදින්නේ නැහැ. ඒ නිසා හොඳට රචනා වෙලා තියෙනවා හිතවිලි සම්බන්ධයෙන් ඒක කවදාරු මේ රචනාකාරයාට හෝ කාර්යයට ශබ්ද පිළිබඳවත් වේදනා පිළිබඳවත් අත්‍යී කර්මණු පිළිබඳවත් ඒ පාඩම දිකට කරගෙන යන්න ලැබේවා කියන එක තමයි උපදේශයක් නෙමෙයි විග්‍රහයක් විතරයි. පින්වත් ස්වාමින් වහන්සේ මා පරයන්කේදී ආනාපාන සති භාවනාව කරන විට කය ඊතා සැහැල්ලුය. වේදනාව දැනී නොදැනී යයි. අත්ල සහ තෝල්ද වර එක නොදැනී. නමුත් සිතුවිලි ගොජ දමමින් එකක් පසුපස එකක් විත් මට සතිය පවත්වාගත නොහැකිය. නමුත් ආයාසයෙන් මා සතිය පැවැත්වීමට උත්සාහ කරමි. නමුත් මීට මාසයකට පමණ පෙර මාගේ සතිය ඊතා යහපත් තත්වයෙන් තිබුණි. එදිනෙදා කටයුතු කෙරෙහි හොඳින්ම සිහිය පැවැත්වීමට හැකිවිය. එෙහිදී මට ඇස් අරගෙන උවද යමක් කරන විට හස්තවල පාදවල සහ අනෙක් සෑම චලනයන් කෙරෙහිම සිත ඒ මොහොතේම ෂණිකවම එම චලනයේ පිහිටයි. ඊතා සියුම් ආකාරයට මට එය දැනිනි. මාගේ කයෙන් සිත පිට නොගියේය. මට මහා තෘප්තිමත් බවක් දැනිනි. gedara dora වැඩද මම ඊතා සැහැල්ලුවෙන් කළෙමි. මෙය සති 3ක පමණ කාලයක් තිබුණි. ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් නැති වී වර්තමාන තත්වයට එනම් සිතුවිලි ගොජ දමමින් සතිය පිහිටුවාගත නොහැකි ආකාරයට සිතපත්ව තිබේ. ස්වාමින් වහන්ස මට මේ සඳහා උපදෙසක් ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය ඉස්සල් ලිපේකන රජන් ලිපේකන හම්බෙලා කමටහන් සුද්ධ කරගන්න. ඒ දෙන්න එකට ගැට ගහලා 100ට දැම්මම දෙන්නම ආනවා. එනිසා ඉස්සලා ලියුම කියපේවා ටික පොඩ්ඩක් අහගන්න. ඊතිවිලි ආවට ගාලල්ලා. ඒව ආවට මේ කෙලස් ගෙවනවා විතරයි මං ගලන් ගන්න නැහැ කියලා හිතපුවාම එන්නේ නැහැ. අම්මෝ ඊතිවිලි වෙනකොට අම්මෝ එනවා තමයි. ඒකේ හොල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා ඔය ගහලල්ලා කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මා පළමුව දකුණු පාදයේ ඉදිරියට ගෙන යමි. වම් පාදයේ ඉදිරියට ගෙන යමි. ආදී වශයෙන් මෙනෙහි කළමි. පසුව ටික වේලාවකින් එය ඉබේ සිදුවන්න ඉඩ හැර එදෙස සිතින් බලා සිටියෙමි. එහිදී වම් පාදයේ සහ දකුණු පාදයේ සුළු සුළු වෙනස්කම් දුටු වෙමි. වම් පාදයේ එසවීමේදී පොළව හා ස්පර්ශ වීමේදී ඊතා සැහැල්ලු බවක් දැනුනේය. එය ඉදිරියට ගෙන ගොස් පොළව හා ස්පර්ශ වන විට විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා වැලි කැට ස්පර්ශ වන ආකාරයත් එහිදී පොළවේ උස් පහත් තැන් යටිපතුලට හොඳින් දැනුනේය. මෙහිදී දකුණු පාදයේ එසවීමේදී හා ඉදිරියට ගෙන යාමේදී තද ගතියක් දැනිනි. විටෙන් විට දන හිසේ සහ වලලු කරේ සුළු වේදනාවක් හටගත්තේය. එය පොළව හා ස්පර්ශ වන විට ඊතා තදින් පොළව බදා ගන්නා ආකාරයක් දැනුනේය. තවද මා සක්මන් කරන විට මාගේ සිත බාහිර අරමුණු කරා දිව යන බවක් දැනේ. එවිට මා ඒ සිතුවිලි තුනී කොට නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කළෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පතමි. ඔය ඉස්ලාම ලියපෙකයි දෙවෙනියට ලියපෙකයි අතරමැද රචනයක් මේකේ තියෙන හිතවිලිප ගැන බලනකොට හිතවිලි නැත්තේ නෑ නමුත් අවශ්‍ය නම් හිතවිලි ඇසින් වම දක්නට හිත යොදවන්න පුළුවන් මේ කාණ විතීතේම සක්මන් බාහන හම්බෙන ආනිසන්තයක් පරියන්කේදීට වැඩිය මේ ඇවිදින පය තියෙන එක බර නිසා හොඳට බරතර නිසා හිතවිලි තියෙද්දිත් කඩා ගන්න තු යන්න පුළුවන් ඒතර තියෙනවා හිතවිලි රිට දැම්මොත් වම දක්න බලන්න බෑ වම දක්න බැලුවොත් හිතවිලි වලට එන්න බෑ ඒ නිසා තමයි කාටද ඡන්දෙ දෙන්නේ? ඒ අනුව කුසල ඡන්දයක් නම් කුසලයක් පහළ වෙනවා. හිත වෙන කියලා කනගාටුනොත් පව් සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ට මේ හොඳ නරක දෙක තියේදී හොඳ පාරේ යන්න පොඩි අභ්‍යාසයක් මේකේ දෙනවා. ඉතින් ඉස්සරහට කරගෙන කරගෙන යනකොට පළවෙනි ලියුම් කාර්යය හෝ කාර්ය ලියුව වගේ හිතවිලි තිබුණාට ඒක මේ හිතේ තියෙන ගොජයක් මේ පිටතර දාන වෙලාවක් ඒකට අපි කියනවා විරේචනය කියලා. ඒ විරේචනයක් සිද්ධ වුණාට යන්න දෙන්න. ඔයාලට ගියාට පස්සේ ওই හිතවිලිලින් කරන්න තියෙන හානිය නැති වෙලා ලොකු සාන්තියක් එනවා. හිතෙන්නේ නම් මේ හිතවිලි හිතලා ඉවර කරන්න බැරි වෙයි කියලා නෑ. මේකට සාතර වෙච්ච ගමන් එන්නේ නෑ. උගක් වෙලාවට එන්නේ නෑ. ඒක නිසා ওই අන්තිමට ලියලා තියෙන වාක්‍යය තියෙන ටික කරන්ඩ කරලා හිතවිලි වලට ද්වේෂ කරන්න එපා. නොආයුක්තෙක් කියලා හිතන්න එපා. එන්නේ මොකක් හරි හේතුවකට. මං හේතුව දැනගන්නකම් ඇවිල්ලා යන්න ආරින්. හැබැයි තමන් මූල කර්මත්තානේ සරණ යන පුළු පුළුවන් වෙලාවට. ඒතකොට මේ හිතවිලි වලට නිසින්ින්දී ඇවිල්ලා යන්න දීම හරහම අපි හිතවිලිත් එක්ක ආහද වීමක්, ප්‍රමෝද කිරීමක්, ප්‍රීති වීමක්, සති සම්පජාඤ්ඤයට අරමුණක් කර ගැනීමක්, පස්සද්ධියක්, සුඛයක් පහළ වෙනවා. ආන්නේ විදිහට එන ඕනම එකක් චක්‍රීකරණය කරලා ඒකේ මේ පැමිණි දුක් පැණිරහයි කියලා පැණිරහ පැත්තට දමා ගැනීමේ කලාව ඉගෙන ගන්නවා නම් හරි ඉක්මන් මේ භාවනාවේ දිසා එදිනදා ජීවිතේ අපිට එන ප්‍රශ්න හරහා යෑම හුඟව දෙනෙක් හිතන්නේ ඒක මේ භාවනාවේ ක්‍රමවේදයක් කියලා. එහෙම නැත්නම් හුඟව දෙනෙක් හිතනවා මේ හිතිවිලට ගහන එක තමයි දක්ෂකම කියලා. එහෙම නැත්නම් හිතිවිලට යන්න දුන්න නෝන්ජල්කමක් කියලා නෑ. මේ කෙලස් මගේ වචනෙන් කියනවනම් හිතිවිලෙන් දුක් හිත කරදර ගන්න නැතුව ඉඳගෙන ගන්න එකයි මේකෙන් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස හිමිදිරියේ සක්මන් කරන විට වම් පාදයේ දරදඬු ස්වභාවයක් පැවති අතර දකුණු පාදයේ සාමාන්‍ය අයුරින් පැවතියා. පර්යාංකයේ සිටින විටක සිත සමාධිගත වී තිබුණා. නිින්ද ගියෙත් නැහැ. ටික වේලාවකින් පීවි ලෝකය හා සම්බන්ධ වූ බව දැනුණා. දෙවරක් එසේ සිදු වුණා. මූල කර්මස්ථානයේ දෙවරක් පමණක් සිටින බව වැටහුණා. නැවත වතාවක් පර්යාංකයේ සිටියා. පිම්බීම දීර්ඝ ලෙසනුත් හැකිලීම කෙටි ලෙසත් දැනුණා. පසුව පිම්බීම හැකිලීම දෙකම කෙටියෙන් සිදු වුණා. හිස දෙපසට වැනෙන්න ගත්තා. ඒ බව දැනගෙන මූල කර්මස්ථානයේම සිටියා. එවිට පිම්බීම හැකිලීම ඊතා සියුම් වන බවත්, කය විටින් විට කය මිටිවන බවත් වැටහුණා. ඉතරයි සෝමී. මේ කියන්නේ එක එක ආකාර සහ එක එක සතහන් පෙන්වන්න පටන් ගන්නවා. අරමුණත් එක්ක නැවත නැවතත් අරමුණ බලන අනුපස්සනා කරනකොට ඒ අරමුණේ විවිධ සටහන් සහ ආකාර ගොඩක් ඒවාට හිතා ගන්න බැරිව පෙන්නවා. ඒ හැම එකකටම සාදර වෙන්නේ. එතකොට සතිය මුල් බැහ හිත අනිත්‍යතාවයට ඕන දෙයක් පිළිගන්න තත්ත්වයකටපත් වෙනවා. ඒක ලොකු පරිණාමයේ ඉදිරි විශාල පියවරක් හොඳම සෙල්ලක්කාරයෙකුට විතරයි ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට එන එකට ඉඩ ඇරලා දිගට අඛණ්ඩව සමීපව උත්සන්නව භවනා පවත්වන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්නෙමි. පිම්බීමේදී ඊතා තද බවක්ද ඇදෙන සුළු බවක්ද අපහසු ක්‍රියාවක් ලෙස දැනේ. එහෙත් හැකිලීමේදී එය ඊතා වේගවත් හා සැහැල්ලු බවක් දැනේ. මෙම ක්‍රියාවලිය හුස්ම 6 7 සීමා වන්නේ මනස වෙන පිටත අරමුණු වලට යාමෙනි. එවිට එය ශබ්දයක් ලෙස මෙනෙහි කරමි. ඉන්පසු නැවතත් උදරය වෙත අවධානය යොමු කරන්නෙමි. පරයන්කේදී උදරයේ තද බව පිම්බීම හැකිලිම යන ක්‍රියාවට අවධානය යොමු කිරීමට අපහසු කරයි. එබැවින් එවිට මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමි. එසේ කිරීම නිවැරදිද? නැතහොත් උදරයේ තද බව මෙනෙහි කිරීම නිවැරදිද? යනුවෙන් පහදා දෙන්න. යම් අවස්ථාවන්හිදී උදරයේ තද බව හේතුවෙන් පිම්බීම හැකිලිම නොව ස්වභාවික හුස්ම දෙස අවධානයෙන් බලා සිටින්නෙමි. එය එසේ කිරීම සුදුසුදැයි පහදා දෙන්න. තවද වරින් වර නැගෙන අපහසුතා නිසා ඉඳගෙන සිටින ඉරියව්ව විනාඩි 25කින් පමණ වෙනස් කරමි. මා එවිට උත්සාහ කරන්නේ තවත් මොහොතක් හෝ එම ඉරියව්වේ රැඳී සිටීමටයි. ඉරියව්ව මාරු කළ පසු අලුත් ඉරියව්ව දෙස මදක් මෙනෙහි කර සාමාන්‍ය පිම්බීම හැකිලීමට හිත යොදා ගනිමි. පර්යංකයේදී උදරයේ කෙඬ පෙරලීමද විවිධ සියුම් වේදනා පැමිණි විට එයට සිත යොමු වෙයි. නිතරම තනින් තන උදරයේ දැනෙන චංචලතා පිම්බීම හැකිලීම අතරතුරදී පැන නැගුණද එම චංචලතා මෙනෙහි කර මූල කර්මස්ථානයට නැවත අවධානය යොමු කරමි. සක්මනේදී වම දකුණ ලෙස මෙනෙහි කර පපුව මැද්ද පසුව මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කරමි. යටිපතුලේ ඇතිවන වේදනාද මේ අතරතුරේ නිරීක්ෂණය කරමි. මුලදී සක්මන ඊටා කෙටි කාලයකට සීමා වුවද වේදනාව තීබේදී මා උත්සාහ කරන්නේ තවත් විනාඩි කිහිපයක් සක්මන කරගෙන යාමටයි. එදිනෙදා වැඩවලදී කරන වැඩ සිහිය වඩමින් කිරීමට උත්සාහ කරන අතර අනිත් වේලාවට මම දැන් මෙතන යනුවෙන් පමණක් මෙනෙහි කරමි. ইহත මා සඳහන් කරුණු සඳහා මා කරගෙන යන භාවනාව નિවරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මට මතකයි ඔය බණ කියන වෙලාවක මම මතක් කරා මට මතක නැහැ බණ කියන වෙලාවක් කියලා මට මතක තියෙනවා මට ප්‍රශ්න සාකච්ඡාවක් වෙන්න පුළුවන්. ඉන්නේ ඉරියව්වේ සතිය පැවැත්වීම 100 ලකුණු 33ක් ලැබෙන වෙලාව. ඒ කියන්නේ සතියේ කයේ තියෙනවා කියලා. ඊට පස්සේ මේ සතියේ පවතින කයේ කොතනද එහෙම නැත්නම් උඩ කොටසේද යට කොටස ආදී වශයෙන් අර පිහිටන සතියේ ඒ වෙලාවට ඉලිප්පෙන අරමුණ තියෙන තැන අල්ල ගන්න පුළුවන් නම් එයාට සම්මාන ලකුණු ලැබෙනවා 50ක් ලකුණු ලැබෙනවා ඊට පස්සේ මේ මතුවෙන ආරමුණු අතර වෙනසක් දැක ගන්න පුළුවන් මේ සතිය කයේදී අනින්දද්දී ඒ ක්වාසර් ප්‍රසවාසී එක්ක බිම්බීම ඇකිලිම එක්ක වම දකුණු වශයෙන් ඒකට දානවා ආශ්වාස ප්‍රසවාසන නාසිකාග්‍රේ බිම්බීම ඇකින්න උදරේ වම දකුණ නම් පාදේ කියලා හරියට දානවා ඊට පස්සේ යාට බිම්බීම ඇකිලිම අතර වෙනස ආශ්වාස ප්‍රසවාසී අතර වෙනස වම දකුණ අතර වෙන දකුණ තවත් ලකුණු 20ක් හම්බ වෙනවා ඒක විශිෂ්ට සම්මාන හම්බ වෙනවා ඉතින් තමයි පටන් ගන්නකොට 30න් පටන් ගන්න. පුළු පුළුවන් වෙලාවට සම්මානයක් ලබා ගන්න බලන්න පුළු පුළුවන් වෙලාවට ඒක දෙකම පෙළ ගැහිච්ච වෙලාවට විශිෂ්ට සම්මානයකට හම්බෙන්නේ හැම දිගටම විශිෂ්ට සම්මාන ලබන්නත් බෑ. සමහරවිට බිඳුවට බහලා පේල් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මේ අනුපූර්ව පිළිවෙල දල වශයෙන් හිතේ තියාගෙන හැකිතැනින් ස්වාමීන් වහන්සේ මතක් කරේ දන්න තැනින් පටන් ගන්න හැකි තැනකින් පටන් ගන්න ඉඩේ ලැබෙන වෙලාවට දිනු කරන දිනු කරන අනේකයි කරන්න තියෙන්නේ. අපිට 100%ක්ම එක සැරේ කරන්න බෑ. ඒ නිසා ලද හැටියට බුද කියලා වතාවක් තියෙනවා. නැත්තම් මේ හැරුණු හැරුණු අත ගස උළුස්සා කියලා බෑ. ඒක පිළිවෙලක් තියෙනවා. ආන්නේ විදිහට මේ ලකුණු 30 ගන්නේ කොහොමද? සාමාන්‍ය පාස් එකක්. 50 ගන්නේ කොහොමද? සම්මාන පාස් එකක්. 70 ගන්නේ කොහොමද විශිෂ්ට සම්මාන පාස්යක් කියලා දැනගත්තනම් මම හිතන්නේ ප්‍රශ්නේ අහන්න ඉඩක් නැහැ එතන. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයට පිවිසිය යුතු ආකාරය එහි රැඳී සිටිය යුතු ආකාරයත් ඊයේ ධර්මදේශනාවෙන් මනාව වටහා ගත්තා. රාත්‍රී පරියන්කේදී පිම්බීම හැකිලිම එකම ආකාරයට කෙටියෙන් සිදුවෙන බව දැනුණා. පසුව පිම්බීම හැකිලිම දීර්ඝ අයුරින් සිදු වුණා. ඉන්පසු එකම රේඛාවක් මත ඉහළට හා පහළට සිදුවෙන ආකාරය වැටහුණා. සිත සමාධිගත වුණා. මා ඉහළට ඇදී යනවා වාගේ දැනුණා. වෙනතට වඩා දීර්ඝ වේලාවක් මූල කර්මස්ථානයේ සිටි බව තේරුම් ගත්තා. වේදනා ඇති වුණා. ඒ වේදනාවක් කියා දැනගත්තා. ඒ පසුපස ගියේ නැහැ. මූල කර්මස්ථානයේම හිටියා. වේදනාවට කුමක් වුණාද කියා සිතාගන්න බැරිව ගියා. එය පහව ගියා. රාත්‍රී නිදි වර්ජිත අවස්ථාවල පවා පිම්බීම හැකිලිම හොඳින් වටහා ගත්තා. උදෑසන පිම්බීම හැකිලිම දැනුනේ නැහැ. උදරය තුල චලනයේ වේගවත් බව නිසා පැයකට ආසන්න කාලයක් එලෙස සිට නැවත සක්මන කිරීමට අදහස් කළා. සක්මනේදී දෙපා වලට බරගතියක් දැනුණු අතර ඇඟිලි තුඩු මගින් පොළව බැඳලා අල්ලන ආකාරයක් දැනුණා. සංසුන් ගමනින් සක්මනේ යෙදුනත් වම් කකුලේ අස්ටි ශබ්ද නගමින් බිඳි බිඳි යන හඬ ඇසුණා. සක්මනෙන් පසු නැවත පරියංකයට ගියා. ඊතා සියුම් ලෙස පිම්බීම හැකිලිම සිදු වී පසුව රළු ස්වභාවයක් ඇති වුණා. සිත සමාධිමත් වුණා. එච්ච. ඊ හිතුව නැති එකේ තවත් ආනිසංශයක් තමයි. මොකද්ද දාලා තුන බණ? ඕගතරණේ. ඕගතරණේ. මූ තියාගත්තා නම් හොඳයි මම නැතුව. ඕන බණක් දාලා දෙයි. ඕන ක්වෙස්චන් නාන්තරයක් කරයි. මම සුචිත්ත මයිත් කියන්න තුන් දෙනෙක් ඉන්නේ කිව්වා. මම එහෙම එන්න බෑ කියලා. මං කියන්නේ ඔය වැඩේ වෙන්නේ නැහැ. මං කියලා ගියෙත් නැහැ බණක් දාපන් කියලා. මං කිව්වෙත් නැහැ ඕක තරණ කරන්න කියලා. ඉතින් කොහමරි මේ මෙතන ඉන්නකොට කොහොම කොහරි වෙනවා. ඉතින් ඒ වගේ මේ වගේ හම්බෙච්චාම පුරුම පන්සිංශ කියන්නේ රහත් වෙනකන් ওই ක්‍රමයේ අමතක කරන්න ඉපා. තමන්ට හරිය ක්‍රමයක් තියෙනවනේ. ඒක දිගටම මගේ ක්‍රමය කියලා අල්ලගෙන කොහේ හිත පිටියක් කොහොමද අරමුණට හිත දාන්නේ? මොකද්ද බලන්න ඕනේ කියන එක හැමෝටම හැම වෙලාවෙම තේරෙන්නේ නැහැ. අහුණාට පස්සේ ඒක දිගට පාවිච්චි කරන්න. ඒ කොහමද අරමුණට ගියාට පස්සේ ක්‍රමසහ විදිහ තමන්ට වැටෙන්න පටන් ගන්නවා. එනිසා මේ හරිය ක්‍රමේ නිමිත්තක් අරගෙන නිමිත්තක් කරගෙන දිගට පාවිච්චි කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන අවස්ථාවේ කය ඉස්සරහට යයි. ඇඟේ ඇතුලේ ඇති අවයව දැනේ. ඉලයට. පිම්බීම හැකිලිම කරන අවස්ථාවේදී මේ කය පිළිබඳ පිළිකුල් බවක් අප්පිරියාවක් දැනුනි. කය ඇතුලේ තිබෙන දේවල් නිසායි. අප්පිරියාව දැනෙන්නේ භාවනාවට ඇති අකමැත්ත නොවේ. මේ භාවනාවට මා ආදුනිකයෙක් වෙමි. සුදුසු උපදේශක් පතමි. ඒ අපිරියා වගේ මේ කයම තමයි අපි සංසාරේ බඳින්නේ. මේ කයම තමයි අපි කායනුපස්සනාරා නිවන් දක්වන. ඒ නිසා මේක විශේෂ අපිරියාවක් කරන්න දෙපා, විශේෂ ප්‍රේමයක් කරන්නත් එපා. අපිරියාව දැනන අපිරියාව කියලා දැනගන්න. ඒකෙන් සමාහලාට හිතෙනවා මොන තරම් වටින දෙයක්ද කියලා. මේක හරියට මේ පූජාසනයක්, දේවාලයක්, කෝවිලක්, පන්සලක් වගේ තියෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් ඒක කරන්නත් බෑ. ඒ වෙලාව වෙලාව හැටියට අපේ හිත තමයි හිත පිළිකුල් සහගත නම් දකින්න දෙත් පිළිකුල් සහගතයි. හිත සතුටු නම් දකුණු දේ සත් දකින්න දේ සතුටුයි. ඒ දේවල් වල මොකුත් නැහැ. ඒ නිසා කය පිළිකුල් කරන අවස්ථාව කියලා කියන්නේ හුඟක් වෙලාට අත්කිලමතාන යෝගයට වැඩිච්ච වෙලාවක්. උනන්දු කරවන්න එපා. මේක මහසීසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා හොඳටම වයසට ගිහිල්ලා භාවනා කරන අයට මේක දැඩිසේ එනවා. ආවට පස්සේ පත්කණ්ඩත් එපා වෙනවා. මොනම දෙයක්වත් එපා වෙනවා. ඉතින් ඒක යා හිතන වැඩි ලොකු දියුණුවක් කියලා නෑ. තඩි ද්වේෂයක් වැඩ කරන්නේ. තඩි අත්කල්මතාන යෝගයක් වැඩ කරන්නේ නිසා එහෙම කරන්න එපා. භාවනා කරන වෙලාවේදී මේ කායට කන්න ටික දෙන්න ඕනේ. භාවනා කරනවා මේ කමට නාන්න දෙන්න ඕනේ. මේ කායට නිදා ගන්න දෙන්න ඕනේ. මේ කායට විස්රාමයේ දෙන්න ඕනේ. දීලි වෙලා කරත්තේ බඳින මිනිහා තමන්ගේ ගුණාට හොඳට කවනවනේ නැත්නම් කරත්තේ බඳින්න බෑනේ. ඒ වගේ මේකට කියන්නේ බూరు සහෝදරය කියලා. මාත් එක්කම ඉපදෙච්ච අනික් බూరుවක්. හැම කෙනෙකුටම බూరు සහෝදරෙක් හරි බూరు සහෝදරයෙක් හරි ඉන්නවා. ඉතින් නාන්දි ගාන්ධිතුමා ඉන්න කාලේ මිනිස්සු ඇවිල්ලා හරියට අරගෙනට ආර්දනා කරනවා. ඊට පස්සේ කියනවා හරි හරි මං එන්නම්. එනවයි කියලා පෝස්ටර් එකේ දාන්න බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් ඉතින් නැත්තම් මොකද කරන්නේ කියලා. ඉතින් පෝස්ටර් ගහනලු ගාන්ධි සාපත් වෙනුනේ ඇත කියලා ලොකු අකුරෙන්. ඉතින් ගාන්ධි ලෙඩ වෙලා. කියනවා බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම්. පෝස්ටර් එකේ නම දාන්න කියනවා. කියලා වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ ශරීරෙන මෙයාට අප්සෙට් ගස්සනවා මේක නිතරම ෂේප් එකේ ඉන්න ඕනේ ඉන්න ඕනේ නිකන් කරත්තට බැඳ ගන්න කැමති ගුණෙක් වගේ පිළිකුල් කරන්න යන්නත් එපා ප්‍රේම කරන්න යන්නත් එපා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භවනාව මූල කර්මස්ථානයේට මම කරන්නේ පිම්බීම හැකිලීමයි පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් එය ස්වභාව ලක්ෂණ බලමින් කරගෙන යද්දී පිම්බීම හැකිලිම සියුම් වී නොදනී ගොස් සියුම් පිරිමැදීමක් පමණක් ඉතිරි වෙයි. මේ අවස්ථාවේදී ශරීරයේ පුරාම සියුම් වේදනාවක් සමග ඉදිකටු තුඩු වැනි දෙයකින් අනිනවා දැනෙනවා. මේ తත්වය පරියංකයෙන් තොර අනිකුත් වේලාවලදීද පවතිනවා. සමහර විටක මෙය මට කරදරයක් හිතට ද්වේෂය ඇති වෙනවා. සමහර පරියංකවලදී ශරීරයේ මස් පිඩු පෙරලෙනවා දැනෙනවා. සමහර විට සමහර විට මේ දැනි මේ දැනීමෙන් දැනීමත් සමග නින්දටද වැටෙනවා. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. ඔය වගේ අර කයේ දැනෙන කුඹි නලිනා වගේ වැසර දෙමෙනා වගේ බර හැල්ලු ගති ඒ පේන එක සතිය නිසා වෙන එකක්ද එහෙනම් සතියේට බාධාවත්ද කියන එක මම ඉස්සල්ලාම අහපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නයත් එක්ක ඒක නිතරම අහන්න මේ සතිය පිහිටවපු නිසා වෙනද නොදෙනිච්ච තරම් ශරීරයේ සංවේදනා දැනීමක්ද එහෙම නැත්නම් මේ භාවනාවට බාධා කරන්න විශේෂයෙන් ආපු ලෙඩක්ද කිය. ඉතින් අර බලන දෘෂ්ටි කෝණේ හරිනම් අපිට හැම වෙලාවෙම මේ සංවේදනා තියෙනවා බලන්නේ නේ අපි අනුන්ගේ ශරීර දිහානේ බලන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන. නමුත් මේක දිහා බැලුවොත් පේන දේවල් කායනපස්සනාවේ අතිරේක ලාභ. යෝගාචරය මේක වරද්දාගත්තොත් ඉතින් ගුරුවරයා මාරු කරනවා, කමටහන මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා, හැම තැනම හොයලා විදිනවා මේ භාවනා ක්‍රමයක්. භාවනා නැගිටිනකොට වැරදුනායි කියලා හිතනවා. හරියනකොට වැරදුනායි කියලා හිතනවා. ඒක මේ විපස්සනා වේදී නම් මේක කියලා දෙනවා. සමත කරන්න පටන් අරගත්තට පස්සේ මේක උඟක් කරලාට පටලවා ගන්නවා. ඉතින් ඒක නිසා මේක තමයි දුක්ඛ සත්‍ය පෙන්නන ලාංඡනේ සංඥාව ආකාරයේ ඉතින් මේක දැනගෙන ගිය කෙනාට මේක එන්නේ එන්නේ සතුට මේකට වෛර කරගෙන ගිය එකනාට උඩත් කටු බිමත් කටු තමයි. කොහි කෙරුවත් භාවනා හරියන නිසා මේකට සූදානම් නැත්නම් ලෑස්ති වෙන මනසක් සදාකණ්ඩ කියන එකයි මේකට දෙන්න තියෙන උත්තරය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය කරද්දී හෝ සක්මනේදී द्वේෂසිත පහළ වේ. නම් ආනාපාන සතිය නවතා මෛත්‍රී භාවනාව වැඩි යුතුයද? එසේම කාමච්ඡන්දයේදී කෙස්ලොම් ආදී ලෙසින් කුණප කොටස් මෙනෙහි කරමින් අසුබය වැඩි යුතුයද නැත්නම් ඒ කාමච්ඡන්ද නීවරණය හෝ ව්‍යාකාද නීවරණය දැකීම පමණක් ප්‍රමාණවත්ද නැත්නම් රාගසිතක් ද්වේෂසිතක් ලෙස සතියෙන් දැක එය ඇති වී නැති වී ගිය බව දැකිය යුතුයද ඒක පළවෙනිම එක තමයි දන්නකම මම භාවනා කරන්නේ ආනාපාන නමුත් මට මේ තරහක් පහළ වුණා මනාපය පහළ වුණා ඒ දන්නවනම් ඒ කවදාකවත් ඒක අපිට ඊට පස්සේ බාධාවක් වෙන්නේ අවශ්‍ය නම් මේ පැත්තේ රාග හිත තියෙනවා මේ පැත්තේ තමන් බලන ආනාපානෙ තියෙනවා කැමැති නම් ආනාපානෙ ඇතැල්ලා සමාවෙන්නේ රාගය ඇතැල්ලා ආනාපානෙ යන්න පුළුවන් එහෙමත් වෙලාවකදී ද හම්බ වෙනවා සමහර වෙලාවකට තියෙනවා මේ ආනාපානෙ තියෙනවා රාගයක් තියෙනවා මේ රාගයේ විස්තර ටික බලා ගන්න නැත්තම් මේ කොහොමද ඉන්නේ ආපහු කොහොමද කිපෙන්නේ යන්නේ කොහොමද කියලා ඒක තමයි උත්කෘෂ්ඨම භාවනාව තමයි ඒක ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන්නේ දැන් රාගයක් කියලා දන්න එක. දෙක තමයි මේකෙන් මේකෙන් මේකට බන්න මාරු වෙන්න පුළුවන්. මේක ඕනනම් මේක මේක ඕනනම් මේ කියන ස්වච්ඡන්දතාවයට ඉඩක් වෙනවා. ඒකත් හරි සතුට වෙන දෙයක්. එහෙම ආවට පස්සේ මේ කෙලෙසයත් එක්කම ඉඳ මේ රාග නැති අරමුණක්, ද්වේෂ නැති අරමුණක් ආනපානේ තියෙද්දිත් මේ කෙලෙසි තියනවා දකින්න එක තමයි මේ භාවනාවේ අන්තිමම උසස්ම සෙල්ලකාර වැඩි. ඒ නිසා මේ කෙලෙසින් කෙලෙසෙන්න එපා. කෙලෙසෙක් කෙනෙකුට අනිවාර්යව දුරුවන් කරන්න ගිහිල්ලා යුද ප්‍රකාශ කරන්නත් ඒවා. සමහර විටක දෙන්න සම තමයි වෙනවා. සමහරට මේ කෙලෙසේ තියාන කෙලෙසේ දිහා බලන්න කෙලෙසේ නික්ලේශ මොනම කෙලෙසක්වත් දිහා බැලුවොත් ඒක ඒකට හිතින්න බෑ. කෙලෙසයට සතිය ලක් කරපුව ගම වසන්න බැරුව යනවා. ඒක කියනවා ඕනම ලෝකේ තියෙන විස බීජයක් ඉරේලියට විවෘත කරපුව ගමන් ඒකේ මෘතෝපජීවී ප්‍රාණීන් විතරයි ඉතුරුනේ සියලු විස බීජ කාරකයි වෙනවා. ඒක නිසා ਸਰවචනන්සේ වක්‍රයෙන් කියනවා තථාගතප්ප වේදිතෝ වික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණෙනි තථාගතයන් වහන්සේ විසින් හෙලි කරන ලද ධර්මය හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි කෙලෙසේ වහන්න එපා වහපු ගමන් කෙලෙස් වෙනවා මේ විවෘත කරා. විවෘත කරපුවම කෙලෙසිකෙන් නික්ලේශ පහළ වෙනවා. මට දැන් රාගය තියෙනවා මම දන්නවා. මට ඕන නම් ආනපානෙත් තියෙනවා. මේ සතියට මේ දෙකම පෙන්වනවා මම ආනපානෙ විශේෂ වරප්‍රසාද දෙන්නේ මේ රාගෙ දිහා, ද්වේෂෙ දිහාත් බලන්න පුළුවන්. මේ මට්ටම් තුන තේරුම් ගන්න එක රාගේ රාගේ බව දැකීම දෙක රාගේ වෙනුවට උන්න ආනපණ්ඩ යන්න පුළුවන් බව දැකීම තුන ආනපන වගේ නික්ලිෂර්මන තියේදිත් මම රාගෙම මුලැමැදාක බලනවා. ඒක තුන්වෙනි අවස්ථාව. මම දන්නේ මේක කියනකොට නිවැරදිව වටහා ගන්නද කියලා. නමුත් මේ ලියුමේ නම් තියෙන ඔක්කොටම අදාළ තොරතුරු ඒ නිසා මම හිතන අඩු ගන්න ලියුම ලියපෙන්න මේක හරියට වටහා ගන්න කියලා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කරගෙන යාමේදී මුලින් සක්මන මත වාර දෙකක තුනක සාමාන්‍ය විදිහට එහාට මෙහාට ඇවිදගෙන ගියෙමි. ඉන්පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් විනාඩි 15ක් 20ක් පමණ සක්මන කරගෙන යන විට පාද පාදයෙහි මාරු වීම මාහට දැනෙන්නේ ඊටා පහසුවෙන් බයිසිකලයක් පැදගෙන යන විට සැටල් එක මත මාරු වෙන ආකාරයයි. තවද සිටගෙන සිටින විටද හැරෙන විටද ඊටා හොඳින් වංගුවකින් වාහනයක් හරවන්නාසේ කහේ වෙනස් වීම දකිමි. සක්මන් භාවනාවේදී පොළොවේයි මෙන්ම කයෙහිද ධාතුන්හි වෙනස් වීම වැලිවල උණුසුම සිසිල රළු බව සියුම් බවද පාදවල වෙනස් වීමද ප්‍රකටව දැනේ. මෙම ස්වභාවය දකිමින් ඊතා සතිමත්ව සක්මනෙහි යෙදෙන විට සක්මන මත පාවෙන ආකාරයක් දකිමි. ඒ තරමටම කය සැහැල්ලුවේ. එමෙන්ම ඇස්වල සහ මුහුණේ ගැහෙන ස්වභාවයක්ද අත්දකිමි. ඇස්වල ඉදිරියෙන්ද පොළොවේහිද රැලි රැලි මෙන් මුහුන් මුහුදෙහි රැළ එන්නක් මෙන් දැනෙන්නට වේ. මේ හැම මොහොතකම සක්මනේ සතිමත් බව ප්‍රකට වන අතර සැහැල්ලුව හා පාවෙන ගතිය ඊටා තදින් දැනේ. මේ පහදා දෙන්න. පින් සිදු වේවා. ඔය කොයි වෙලාවක හරි ඒ වගේ අනායාසයෙන් එහෙම නැත්නම් මේ එළවීමකින් තොරව සක්මන දකින්නකොට තමයි සක්මන් භාවනාව කියන්නේ. එතෙන්ට යනකම මෙනෙහි කරන තාක්කල් ඔසෝනා තබනවා කරන තාක්කල් සක්මන්ට පුරුදු වෙනවා විතරයි. යම් වෙලාවක මේක අනායාසින් එනවා. ඒතකොට ඇත් දෙක ඇතගෙන හිටියත් මේ වැලි මලුව නිකන් රැලි මාලා නගින්න වගේ එහෙම නැත්තම් මේ නිශ්චල තමයි. නමුත් ඒක මේ ලෙල දෙන්න වගේ පටන් ගන්න ගතිය එන්න පටන් ගන්නවා. එතකොට දන්නවා සක්මන් කරන්නෙක් නෑ. ඔය නිකන් ඔරලෝසු බට්ටෙක් කරනවා වගේ එහාටයි මෙහාට සක්මන් වෙනවා. ඒක තමයි ඉතින් සක්මනේ උපරිම අවස්ථාව. ඉතින් ඒක පුළුවන් තරම් වෙලා පැවැත්වුවොත් පුදුම සාන්තියක්, පුදුම මේ රෝග නිවාරණ ගතියක්, එහෙම නැත්නම් සැහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා හුඟක් ওই විද්‍යාඥයන්ගේ සහ ඒ ගවේෂකයන්ගේ ඒ විශිෂ්ට නිර්මාණ ඇති වෙලා තියෙන සක්මන් කරන වෙලාවේ. මොකද හිත හැල්ලු වෙනවා. එතකොට මනස හැඟුම් මුදාරිනවා. නව නිර්මාණ එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ওই ඊවිනිං වොක් එක එහෙම නැත්නම් ওই විවේකීව කැලේක ඇවිද ඇවිද ඉන්න එක ලොකු පිනක්. මේ බස් එකට දුවන කෝච්චියට දුවන ඇවිදින්න නෙවෙයි නිකන් ඒකට කියන්නේ හක්කලම් කරනවා කියලා. හක්කලම් කරනවා කියන්නේ සක්මන් කරනවා. ඒ සක්මන අර වගේ left right කියලා ආමීක කරනවා වගේ නෙවෙයි. නිසිනින්ද යන්න අරින්න ඒකේ ලකුණු ටික ඔය පෙන්නන්නේ. ආයෙත් ඒක ටිකක් වෙලා මුලදි වෙලා දෙන්න වෙනවා. පස්සේ ඒක ආවට පස්සේ පුළුවන් තරම් කයට ඒ විස්්‍රාම වෙන්න අරින්න බුදුම ආහාර తీටීමේ ශක්තියක්. බුදුම නිින්දක් සුව පහසු කළ දෙන ගතියක්. ඒ වගේම ඒක දන්න මනුස්සයාට මේ කය විස්්‍රාම වීම ඕන දීර්ඝ ගමනක් යන්න පුළුවන් ගමන් වෙහෙසෙන්නේ නැහැ. අධහනක් කමෝ හෝති පදහනක් කමෝ දීර්ඝ ගමනකදී දරා සිටීමේ ශක්තිය එනවා. ඒ නිසා මේ තියෙන ලකුණු හොඳයි. ඒ ලැබෙන අනුග්‍රහයට තමනුත් අනුග්‍රහ කරලා ඒකට නිසිනින්ද වැඩෙන්න ආරින්න. ආදුනිකයෙක්මි පාද නමස්කාර කරමි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන භාවනාවේදී ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමද්දීම ආශ්වාස ප්‍රශ්වාස දැනුණා දකුණු නාස්කෝරයේ පිටබිත්තියේ වාර 4ක් පමණ ස්පර්ශ වනවා දැනුණා ඉන්පසු කෙටිව ඉක්මනින් ස්පර්ශ වනවා දැනෙනවත් සමගම වේගයක් කැරකී ඉහළට ඇදුනා. වර එක ඔළුව ගැහෙනවා. වර එක ඉහළට ඇදෙනවා. මෙසේ කීපවරක් සිදු වී කම්මුල් පැත් කම්මුල් දෙපැත්ත ඔළුව හිරිවැටුණා. ටික වේලාවක් දැනුණා. නැවතත් ඉහළට ඇදෙනවා. නතර වෙනවා. නැවත ගැහි ගැහි ඉහළට ඇදෙනවා. ඉන්පසු ඔළුවේ පිටුපස තරමක කැක්කුමක් දැනුණා. මේ සියල්ල සිදුවෙන විට පැය එකහමාරක් පමණ ගත වී තිබුණා. පින්වත් ස්වාමින් වහන්සේ සෑහෙන වේලාවක් මම සතියෙන් හුස්ම සියලු වේදනාවන්ද කිසිවක් නැතිව ඔහේ නිකම්ම සිටිනා අයුරු බලා සිටියා. වරින් වර කිහිප විටක්ම කකුලේ වේදනාවන් නිසා ඉරියව් මාරු කළා. බාහිර වැඩ කටයුතු වලදී ප්‍රධාන ඉරියව්වට සිත යොමා සිටිනවා. සක්මන් භාවනාවේදී දන හිස නැවෙන දිගහැරෙන ආකාරය පාදය පොළවේ ගැටෙනා විට ඇතිවන සීතලද සක්මන් පතේ වැලි අඩු වැඩි තැන්ද සතියෙන් දකිමින් ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සක්මන් කළා. පැය භාගයකට පමණ පසු ඇස් දෙකට ක්ලාන්ත වගේ දැනුණා. අපහසුයෙන් වුණත් දිගටම සක්මන් කළා. ඉන්පසු ටික ටික කකුල් වලංගු නැති, පණ නැති බව දැනුණා. පාදයේ තියන තැන නෙවෙයි වෙන තැනක තියන තිය වෙනවා. තව දුරටත් දිගටම සක්මන් කළා. ඉනෙන් පහළ කොටසම පණ නැති බව දැනුණා. භාවනා ශාලාවට ආපසු එන්නත් අමාරු නිසා ටිකක් වාඩි වෙලා ආනාපාන භාවනාව කරන්න හැදුවා. වේගයෙන් පපුව ගැහෙනවා. වේගයෙන් පපුව ගැහෙනා බව දැනුණා. හුස්ම රැල්ල නාසයෙන් ස්පර්ශ වනවත් හරියට දැනුනේ නැහැ. නිින්ද ගියා වගේ දැනුණා. නැවත භාවනා ශාලාවට ටිකක් අමාරුවෙන් ඇවිත් ආනාපාන භාවනාව කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මොන වේදනාවක් ආවත් හිතට බයක් දැනෙන්නේ නැති බවත් වේදනාවන් දැනෙන්න දැනෙන්න සිත සත්‍යමත් සිත ශක්තිමත් වන බවත් මට විශ්වාසයි. භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. මේ භවයේ මේ භවයේම ඔබ වහන්සේ සසර දුකින් මිදේවා. තෙරුවන් සරණයි. මේක ඇත්තටම හිත ශක්තිමත් වීමක් නෙවෙන්නේ සතිය ශක්තිමත් වෙනවා. සතිය බල කැවෙනවා. ඉස්සර කරදර කරපු දේවල්, ඉස්සර වේදනාව වෙච්ච දේවල්, ඉස්සර දුක් වෙච්ච දේවල් සතියට ආහාර වෙන්න පටන් ගත්තට පස්සේ ඒක නිකන් හොයාගෙන කන මට්ටමට ළමයා දියුණුනා වගේ. අම්මයින් කිරිල්ලන්නේ නැහැ. කාගවත් යපෙන්නේ හොයාගෙන කන්න පටන් අරගන්න. ඉතින් ඊට පස්සේ තේරෙනවා මේ සංසාරේ ඉන්න හැම වෙලාවකම භාවනාවක්. මුළු සංසාරේම භාවනා මධ්‍යස්ථානයක්. හැම වෙලාවෙම හැමතැනම අපිට හැමතැනකම මේක ගණ්ඩ දන්නේ නැතික මිසක්කා මේ නිතරම එමින් තිබුණා. අපි කෙරුවේ මේකට බාම් ගහනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, වේදනානාශක පාවිච්චි කරනවා, නැත්නම් කාටටි බනිනවා. ඒක හැම එකෙම කෙරුවේ නිවන පස්සට දාන එක. ඒ නිසා දැන් එන ටිකෙන් කරගන්න බලන්න කොහොමදත් නැකි වෙනකොට ටිකක් ඔය වම තියෙන උඩ දකුණ යන ගතියක්, ලේ වේගුලන ගතියක් එනවා. ආකිත්තර කියලා තෙයි කාටත් ওই ටික වෙයි කියලා. ඒකෝර හිතන්නේ මේක නාගිකම හිඳයි කියලා. ඉලන්දාරිය කරන තියෙන නාගික නිසා නෙවෙයි. මේ ශරීරය දිහා බැලුවොත් මේක වළංගු නෑ. මේක මට පාලනය කරන්න බෑ. නාගුණන්ට පස්සේ හිතන්නේ නැද්දක විතරක් ඉලන්දාරි කාලේ භාවනා කරගන්න බැරි නෝ දැන් නාගික වෙලා කියලා නෑ. මිලන්දාරි කාලෙත් නාගිත්තර කියලා තෙයි. ඉතින් ඒ නිසා ඒ ටික පුළුවන් තරම් දැනගන්න ඕක තමයි ශරීරයෙන් වැඩ ගන්නවා කියන්නේ මම කියන්නේ ඕකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ඕක අමතක කරලා මේ සංගීතය අහනවා කෑම කනවා කියන්නේ මත්වීමක් කාලකන්නිකමක් මේ ශරීරය ජීවත් කරවන්න පුදුමාකාර තොරතුරුයක් ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා කරන විට මීට මාසයකට පෙර යම් යම් අද්භූත සතුන් චලනයන් මෙලොව නොමැති බඩගා යන සතුන් පියවි සිහියෙන්ම මා පසුපස පන්නා එන බවක් දැනිනි. එවිට මා මේ පිළිබඳව භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමකට පවසා ආරක්ෂක පිරිතක් නිතර දෙවේලේ භාවිතා කරන ලදි. එසේම මාහට කුඩා කල හෝ තරුණ වියේ එවැනි භූත දෝෂ නොතිබුනි. වර්තමානයේ වන විට එම පිරිත නිසාවෙන් එම දෝෂයන් මගහැරී ඇති බව දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරන අපවැන්න උන්ට මාරකයන් මාරකගෙන් බාධා පැමිණේද බුදු පියාණන්ට එසේ මාරක බාධා පැමිණියේ සියලු සතුන් දුකින් මිදවීමට උත්සාහ කළ හේයිනි. එසේනම් අපවැන්නවුන්ට එය කෙසේ බලපායිද? ඔබ වහන්සේ දේශනා කරන ලද යම් සූත්‍ර දේශනාවක මේ පිළිබඳව කරුණු අඩංගු ඇතනම් ඒ පිළිබඳව දැනුවත් කරනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. ඔය ආපු සත්තුත් කියන ඇති මං ඉස්සරහින් දන්නේ නැති જાති සතෙක් ගියයි කියලා. ඇයි මේ දැකපු නැති ඕල්මන්නේ භාවනා කරන්නේ? යෝගාවචරය කියන්නේ අමුතුම සතෙක්. අර පිටිපස්සේ එන සතත් කියන ඇති ගිහිල්ලා ඔගේ අම්මට දාතර මට පිටිටියක් කියපන් මේ භයානක සතෙක් දැක්කා කියලා. ඔක්කොම පොයි ඔක්කොම නිකන් තමන්ගේ ඕල්මන් තමයි. ඒ නිසා හිතේ තියෙන දේවල් තමයි දකින්නේ. ඒ නිසා හිත සතුට නම් සතුට දේවල් දකින්න. හිතද කන ගන්නවා කන ගන්න දේවල් දකින්න. ඒක ගෑණියක් කිව්වලු භවනා කරලා ඇවිල්ලා අල්ලපු ගෙදර එක්කනට අයියෝ යාට කියලා වැඩක් නැහැ. පුදුමාකාර ලස්සන ගහක් දැක්කයි කියලා. ඉතින් අර මනුස්සයෝ අල්ලපු ගෙදර කොහෙද කියලා මම ගේ ඉස්සරහ තිබුණේ කිව්වා. භාවනා කරාට පස්සේ ඒක ලස්සනයි. වෙනදා ඒක නිකන් ඔය ගෙදර ඉස්සරහ තියෙන ගහක් විතරයි. භාවනා කරලා පස්සේ මේ ලෝකේ අලුත් මේක වෙනම කාව්‍යයක් මේක වෙනම චිත්‍රයක් වඩපත් වෙනවා. මොකද හිත අලුත් වෙන නිසා. ඒ නිසා අපේ හිතේ තියෙන හොල්මන් තමයි ඒ චෝකේ වස්ක විකාරයෝ පිරිත්කාරයෝ යෝගෙන් කීයක් හරි හම්බ කරගන්න. ඕක ඇවිල්ලා තියෙන නරක වේලාවකට. ඉතින් අර හීන දාසේ දැක්කට පස්සේ කොසල් රජුරෝ නටපු නැතිල දන්නවනේ. අර මල්ලිකා දේවි බැරි වෙලා හරි මෙහෙට යොමු කෙරුවේ නැත්තම් ලක්ෂ ගාණ සත්තු කපලා බයිලා තමයි. මේ හිතේ තියෙන දේවල් බුදුරජාණන්සේ කියනවා මහණෙනි මේ ඔය හිතට මැවෙන හැම චිත්‍රයකටම වැඩිය හිත විචිත්‍රතරයි කියලා. චිත්තතරයි කියලා. හිතට පෙන්නන හැම දෙයකටම වැඩිය හිත චිත්තතරයි. ඒ නිසා හිත දන්නේ නැති මොකක්වත් ඕකේ ඒ නිසා ඔක්කොටම එන්න දෙන්න එක සැරේ ඕගොල්ලෝ නටන්නේ. ඒක නටුවට පස්සේ මේ රස්වී දෙන එක නතර වෙනවා බල බින්දෙනවා ගන්න දෙයක් නෑ මේ බය වෙන තාක්කල් දුවනවා. ඉතින් ඒ බය කරලා තියාගන්න තමයි ඔය කට්ටඩියෝයි නූල් කාර්යෝයි පුළුවන් තරම් අපිට කරුණු කියන්නේ. මොකක්වත් නැහැ සීලේ තියෙනවා නම් දම්බන කන්නේ දම්බන කාවම බැදගෙන කන්නේ බැදගෙන කාවම මම මේක බුදුන්ව පූජා කරලා තියෙන්නේ කියලා භාවනා කරපුවාම මම ප්‍රශ්නයක් අහක් කියන ලොක්ක හම්බෙන්න ලොක්කයිද ගාව තියෙන බඩු මම ජීවිතේ පූජා කරලා තියෙන්නේ කිව්වම ඉවරයි නැත්තම් මේ වගේ රචන ලියලා ඉන්න පුළුවන් ඌ හරියට විකිටෙනවා මේ මේකෙදි දුන්නනම් පත්‍රේට අර මහින්ද විජිල්ලිකාර දුන්නනම් ඕක ලියන පොතක් දැන් කුණු අරප දෙක තුනක් මේ හිතේ දේවල් ලියලා පොත් ලියලා තියෙනවා මං කිව්වා එපා මේ වැඩ කරන්න කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ අපි ගියක් හරි හම්බ කරන කාපුවා මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් මිනිස්සු මේ ඇවිල්ලා අහනවා මේ 아무තු සත්‍ය જાතියක් කියලාලු බීතිකර භාවනා කරනකොට කෝ කියලා. කොයිද කියලා අහුවා මේ අහවල් රචනයේ තිබ්බේ. ෂෝක්. එසාව ගණන් ගන්න එපා දැන් ප්‍රශ්න ඉවරනේ කොහොම හරි අපි යන් ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය දැනට පරියංකේදී මූල කමඨහනේ විචිත්‍රවත් තොරතුරු සෙවීම උනන්දු අඩු කර දැඩි වෙහෙසක් නොගෙන බලා සිටිමි. ආනාපාන ආනාපාන සුලංග රැලි ඕනෑවට එපාවට මෙන් එහා මෙහා ගමන් කරනු සතියෙන් බලා සිටීමට හැකිවිය. ආනාපාන සුලංග රැලි සිනිදුවට දැනිනි. හිම මත ලිස්සන්නක් ලිස්සා යන්නාක් මේ ආනාපානයේ මත සතියෙන් ලිස්සා යාම තරමක් අලුත් සහ නොපුරුදු අත්දැකීමක් විය. සද්ද සිතුවිලි දෙසද එම කම්මැලි එම කම්මැලි සතියෙන්ම ලිස්සා ගියමි. මුළු පර්යංකයේම නින්දට කිට්ටුවෙන් ගමන් කරමින් පැවති බව දැනිනි. සක්මන. මුල භාගයේදී අගට මුල භාගයේදී ඇඟට පතට නොතේරෙන ලෙස හා මනසට බරක් ගෙවන ලෙස මනසට බරක් නොවන ලෙස සක්මන් කළෙමි. සතිය වරින් වර හෝ පැවැත්වීමට හැකි වූ නිසා තෘප්තියක් දැනිනි. වම දකුණටත් සද්දහා සිතුවිලි වලටත් ಜಾති ભેදයකින් තොරව සතියෙන් ලිස්සා යන බව දැනිනි. අගභාගයේදී වැලිවල සීතල ගතිය හා පතුලේ ක්‍රමක්‍රමයෙන් ගැටෙන වැලිවල දැනීම නිරීක්ෂණය කළමි. දවල් ඉර එළියේ සක්මන් කරද්දී මගේ සෙවණැල්ල මගේ සෙවණැල්ල කොට මහත බවක් මෙන් දැක ළමා කාලයේට සිත ඇදී ගොස් ප්‍රීතිමත් සිතුවිලි වැලක් ගලා එන ගලාගෙන ආවේය. ඒ දෙස කාරුණිකව බලා සිටිය හැකි විය. මූලික අරමුණට සිත බලෙන් ඇද දැමීමට තරම්වත් සිත අකාරුණික නොවිය. එදිනදා කටයුතු වෙනදාට වඩා පිළිවෙලකට සිදු කළ හැකිය. මා විසින් අවුරුදු ගණනාවක් තිස්සේ අරමුණු පසාරු කරගෙන යනසුළු මනස වෙහෙස කරවන ප්‍රබල සහ උද්‍යෝගිමත් සතියක් වුණු කිරීමට ඇබ්බැහි වී සිටියෙමි. එම නිසා මෙම කම්මැලි සතිය එක දිගට පුරුදු කිරීමට උත්සාහ කිරීම අලුත් අත්දැකීමක් විය. දැන් මනසට තදබල වෙහෙසක් නොගෙන අරමුණු දෙස බලා සිටීම ගත වූ දින දෙක පුරාම එම අභ්‍යාසයේම යෙදුණෙමි. විසීමට තරම් තදබල ගැටලුවක් නැතත් ඊයේ සවස ඇසූ පරණ ධර්ම දේශනාව නිසා ඒ ඒ මොහොතේ ගැටලු මතුවී ඒ ඒ මොහොතේම ලිහිල් වී ගොස් ධර්ම ගෞරවයක් නිසා සංඝ රත්නයේ කෙරෙහි ගෞරවයක් පහළ විය. ධර්ම දේශනාව පරණ වුණත් එය සජීවී බව දැනිනි. එම උද්‍යෝගයෙන්ම අසන ලද ධර්ම කරුණු පසුව කොළයක සටහන් කර ගැනීමට උත්සාහ කළද ලියා ගැනීමට මතක් කරගත හැකි වූයේ වේලි කිහිපයක් පමණි. එහෙත් තදබල පසුතැවීමක් නොවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. මේකේ දෙයත්තර වෙන්නේ අර සතිය අනායාස වෙනවා. ඉස්සෙල්ලා උපේලා හැමගත්ත කත්තදී නිකම්ම වගේ එන්න පටන් අර ගන්නවා. එතකොට මේ Tamanට පේන නිකන් කම්මැලි ගතියක් වගේ නෑ. ඒ සතිය දෙපයින් හිත ගන්න පටන් ගන්න වෙලාවක්. ඒ නිසා මේක භාවනා ජීවිතේ කවදා හෝ ගෙවන් කළ යුතු අවස්ථාවක්. සතිය කඩාන වඩාන යනකොට එයා තනියම හිත ගන්න පටන් අරගන්න එක තමයි මේකේ අවස්ථාව. තා ප්‍රශ්න කීයක් තියෙනවද? චූටි තුනක් තියෙනවා. පොඩි කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා සායන. පොඩ්ඩක් බලන්න. මම එහෙනම් අපි ඒක ඉවර කරලා එන්න. අපි දෙකට වැඩක් පටන් අරගන්න තියෙනවා. අපි අහන ප්‍රශ්න. අවසරයි. ජුජුප් ශ්‍රිකාලයට කැපද චතුමදුර සෑදීම සඳහා ගන්නා බටර් සාධාන්නේ කිරි වලින් බැවින් විකාලයට ගැලපේද? තෙරුවන් සරණයි. මේක නමින්ම සඳහන් වෙලා තියෙනවා කිරි දීකටි දෙක ගැලපෙන්නේ බටර් සහ වෙන්ඩරු ගැලපෙනවා. ජුජුප්සුණත් මට තේරෙන විදිහට ඒක ජෙලි එකකුයි සීනි විතරයි තියෙන්නේ. ජෙලි විතරක් නම් ඒක ගැලපෙනවා කියන අදහස තමයි මම දරන්නේ. තෙරුවන් සරණයි. සීලබ්බත පරාමා මාස සංයෝජනයේ පිළිබඳ පහදා දෙන සේක්වා. හොඳයි ඒක මට දෙන්න මම ප්‍රශ්න ධර්ම සාකච්ඡාව ධර්ම දේශනා කරන වෙලාවට අපි සම්බන්ධ කරගන්න. පින්වත් හාමුදුරුවන් වහන්ස වීතික්කම පරිවුට්ටාන අනුසය යන කෙලෙස් ප්‍රහාණය කරන මේ කරුණු තුන සබ්බ පාපස අකරණයි යන ගාතාව හා සම්බන්ධ කරගත හැකිද? මෙය ධර්ම දේශනයට සම්බන්ධ ගැටලුවකි. මෙය මෙය තේරුම්ගෙන තිබෙන ආකාරයේ වරදක් ඇතනම් සමාවන සේක්වා. නෑ ඒක කොයි එකෙත් වගේ බුලමැදාග තන් සීල සමාධි ප්‍රඥා එනත රාග ద్వේෂ මෝහ එනතන් පීතික්‍රම පරිඋත්තාන අනුසය කෙලෙස් අතර යම් යම් සමාදතා තියෙනවා විෂමතාක් තියෙනවා ඒ නිසා ඒවා ඉතින් අර භවනා කරනකොට හිතට වැටෙනවා එහෙම නැතු ඒ අතර කොහොමද ඍජු සම්බන්ධතාව හෝ ඍජු විරෝධතාව නැහැ ඉතින් මේවා ධම්ම විචයෙන් සිද්ධ වෙනවා. හැබැයි මට තේරෙන විදිහට තව කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේවා එච්චර මහා ලොකුවට ඔළුවට බරක් කරගන්න යන්න එපා. ගැටලු එච්චරයි සයන්ස්. හොඳයි එහෙනම් මම හිතුවා අද ගොඩක් තී කියලා කෙසේ නමුත් අපි දෙකට යොදාගත්ත වැඩක් තියෙනවා. ඒ නිසා තවත් ප්‍රශ්න තියෙනවද කියලා මම ආරාධනා කරන්නේ. අපි මෙතන ඉඳලා 3 දක්වා කාලය ගත කළා. 3ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච ශිල් දෙනාටම තෙරුවන් සරණයි.